ජනකී ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිතිය සිංහල නාට්‍ය වංශය ගැන කතා කරනකොට අපිට පංච මහා නාට්‍යකරුවන් පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙනවා. ඒ පංචමහා නාට්‍යකරුවන් තමයි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, දයානන්ත ගුණවර්ධන සහ හෙන්රි ජයසේන. මේ පංචමහා නාට්‍යකරුවන් අපේ නාට්‍ය කලාව බෙහෙවින් පෝෂණය කළ අය. මේ අතුරින් හෙන්රි රොඩ්රිගෝ ජයසේන අපි හැමෝම දන්නේ හෙන්රි ජයසේන කියලා. එතුමා 1931 ජූලි 6 වෙනිදා ගම්පහ බ්‍රැන්ඩිය මුල්ලේදී ජන්මලාභය ලැබූ දරුවෙක්. ගමේ ඉස්කෝලෙන් මූලික ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන කොළඹ නාලන්දා විද්‍යාලයට ඇවිත් නාලන්දා විද්‍යාලයේ එවක ආචාර්යවරයෙකුව සිටි UAS පෙරේරා එවත් ගුවන්විදුලියේ සිරියයියාගේ ඇසුර ලබා ඔහු ගුවන්විදුලි ශිල්පියෙකු බවට පත් වුණා. මේ හෙන්රි ජයසේන තමයි පසු කාලයේදී පංචමහා නාට්‍යකරුවන්ගෙන් කෙනෙකු වෙලා ඔහුගේ නිර්මාණාත්මක පරිකල්පනයෙන් සිංහල නාට්‍ය කලාව පෝෂණය කළේ. එතුමා නාට්‍ය කලාවට අවතීර්ණ වෙන්නේ 1953 දී. ඒ මනමාලයෝ නැමැති පරිවර්තිත නාට්‍ය කෘතියකින්. හැබැයි ඔහු විශිෂ්ට නාට්‍යකරුවෙකු බවට පත් වෙන්නේ ජනේලය කියන නාට්‍ය නිර්මාණය කිරීමෙන් පසුයි. මේ 1962 දී ඔහු සිංහල නාට්‍ය 14ක් නිර්මාණය කරලා තියෙනවා. අද අපි හිතුවේ දෘශ්‍ය කාව්‍යයක් නිර්මාණය කරනකොට හැම වෙලෙම ඔහු කවියෙකු විය යුතුයි. මේ පංචමහා නාට්‍යකරුවන්ම හොඳ කවීන්. ඒ නිසා ඒ කවිත්වයක් රැගෙන තමයි ඔවුන් දෘශ්‍ය කලාකරුවන් එහෙම නැත්නම් නාට්‍යකරුවන් බවට පත් වෙන්නේ. අද අපි හිතුවේ හෙන්රි ජයසේන කියන දෘශ්‍ය කාව්‍ය කරුවා එහෙම නැත්නම් කවියා පිළිබඳව කතා කරන්න. ඔහුගේ කවිත්වය ගැන කතා කරන්න වෙන්නේ ඔහුගේ නාට්‍යවල අන්තර්ගත ගීත ඇසුරින්. අපි ඔහු රචනා කළ එක ගීතයක් අහමු මුලින්ම. ශක්තිය සක්වලින් මාරුතගෙනෙන්නේ භූත වෙන්ගෙන කරතරන්නේ අයුරු නැව කිල්වා මුහුදු දිය කලබා සත්නුවන් ආතට පමන්නේ සත්මලින් සියු ළඟ සදන්නේ රත්තලින් ඒ ගීතය අපි උපුටා ගත්තේ හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයෙන්. කුවේණි නාට්‍ය එක්තරා විදියක ෆැන්ටසියක් හෙවත් කල්පිතයක්. අපේ සාම්ප්‍රදායික කුවේණි අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ එදා අසාධාරණයට ලක්ුණු පළමු කාන්තාව හැටියට පළමු ගැහැණිය හැටියට විජය රජුගෙන් අසාධාරණයට ලක් වූ කුවේණි වර්තමාන අධිකරණයක් හමුවට පැමිණ තමන්ගේ නිර්දෝෂී භාවය ගැන කතා කරලා සාධාරණත්වයේ ඉල්ලීම තමයි කුවේණී නාට්‍යයේ මූලික වශයෙන් තියෙන සංසිද්ධිය. හෙන්රි ජයසේන අපේ කුවේණී හැල්ලේ කියන විදිහට සුසුම්ලා යකින්නේ net කඳුළු ඉසින්නේ යන ආදි වශයෙන් එන ඒ සානුකම්පික භාවයට ලක්විය යුතු ගැහණියක් හැටියට තමයි නිරූපණය කරන්නේ. මේ නාට්‍ය කිසියම් ආందోලනාත්මක විදිහට අපේ ඉතිහාසය නැවත විභාගයට පත් කරනවා. මේ නොදන්නෝ කවුරුද කුවේණිය කියන ගීතයේ කියන්නේ මේ සාම්ප්‍රදායික ඉතිහාසයේ කියන මන්ත්‍ර මායා ජප කරන්නේ සක්වලින් මා රුත ගෙනෙන්නිය භූත වෙස්ගෙන සැරිසරන්නිය මෙවැනි රුදුරු ගැහණයක් තමයි මේ ගීතයෙන් නිර්මාණය වෙන්නේ දැන් මෙහිදී හෙන්රි ජයසේන තමන්ගේ කිවි බස කවි බස කාව්‍යමය යෙදුම් ඊටාම උචිත විදියට යොදවලා ඔහුගේ කවිත්වය පිළිබිඹු කරනවා කුවේනිය සාම්ප්‍රදායිකව නිරූපණය කරපු විදිය තමයි මේ රුදුරු කුවේණිය තමයි මුලින්ම නාට්‍යයේදී අපට හමුවන්නේ. අපි කුවේණි නාට්‍යයේ තවත් ගීතයක් අහමු දැන්. දහම් දෙනෙතින් උතුරා ගැලුමුණු සුන්තෙමේ අසදාරා අපමය දුටුවේ අපමය ලැබුවේ අපමය දුටුවේ අපමය ලැබුවේ ඇති වයසේ ජකුමල කුයිනියගේ දරු දෙදෙනා ලෝකයේ හැමතැනම සිටින දරු දෙදෙනා වගේම හොරතල් දුවෙකුයි පුතෙකුයි මේ දරුවන් කොහොමද ලෝකය දකින්නේ ඔබ සිහි ලැති සෙවණේ සිටියේදී පෙර දවසේ රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ මුහුදේ දෙවියන් අහසේ දෙවියන් ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලේ හොවා මේ කුවේණී කියන රුදුරු ගැහැණිය ඉතිහාසයේ විස්තර කෙරෙන මේ මුදුමලොක් දරු දෙදෙනාට ඊටාම සිව්මැලි මවක් ඒකයි අය මුහුදේ දෙවියන් අහසේ දෙවියන් ගැන තුරුලි හොවාගෙන විසිතුරු කියන්නේ. පුතා ජීවහත්ත කොහොමද මව දකින්නේ? සඳසේ සිව්මැලි වූ ඔබ සුමි බර මුහුණේ මේ රුදුරුයි කියන කුවේණියගේ මුහුණ කොහොමද මේ පුතා දකින්නේ ජීවහත්ත දකින්නේ? සඳසේ සිව්මැලි වූ ඔබ සුමි බර මුහුණේ නිල්වන් දෙනෙතින් උතුරා ගැලු උණුසුම් සෙනෙහස දහරා අපමය ලැබුවේ පෙම්බර මෑණියනි ඒ මුල කැටි වයසේ මේ රුදුරුයි කියලා ඉතිහාසයේ කියන කුවේනිය කියන මව කොයිතරම් ආදරයෙන් සෙනෙහසින් Tamange දරු දෙදෙනා දෙස බැලුවද කියන එක හෙන්රි ජයසේන අපූරු කවි බසකින් අපූරු සඳසේ සිව්මැලි වූ ඔබ සුමිවර මුහුණේ වැනි අපූරු කාව්‍යෝචිත යෙදුම් වලින් අලංකාර කළා අප හමුවේ තියෙනවා. මේක තමයි ඔහුගේ කවිත්වයේ මහිමය. මේ තවත් ගීතයක් අපි කුවේණී නාටකයෙන් උපුටා ගත්තා. තපන තපන පරගින්නෙන් දෙවියන් පයින පයින පෙයින ආසේ සිටියන් දාන දාන එනලි තමත ගැටියන් යාවි භවේ නිතල් මත දෙවියන් උපන් උපන් කුමරුන් මතු දෙවියන් දියෙන් කොඩින් දිවිදා නිරන්තරයෙන් බඩසායෙන් එවියන් මුළු පුරා මාත පුරා දිවෙට ඇතර වරෙල්ලා සම්පලින් මුදින් පොඩින් ආදින් තැනෙන් තොපි වරෙල්ලා මාත බන්ධන ආත්මියතරිය වරියා කෙන වරෙල්ලා මාත මායා අන්දනම් කර මේ රජිත මිනකලාලා මේ Tamanට වෙච්ච අසාධාරණයෙන් කෝපයටපත් වූ කුවේණිය ජාතියට කළ සාපය මේ සාපය නිරූපණය කිරීමේදී මේ වේදිකාවේ මේ රංග වින්‍යාසයත් මේ විදුලි ආලෝකය වැනි වෙනත් උපාංගත් යොදාගත්තාම ඊටාම දැඩිව අපට හිතට දැනෙන විදිහට මේ ගීතය නිරූපණය වෙනවා වේදිකාවේදී. දැන් හෙන්රි ජයසේනගේ කවිත්වය කියන්නේ මේ සාපය මොනතරම් අපූර්වට නිර්මාණාත්මකව තමන්ගේ කවිත්වය පිළිබිඹු වෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවාද පොළොව පුපුරා පැලී යන් අහස ගිනිගෙන දැවී යන් සයුරු කැළඹී ගැලී යන් නැගෙන ඉරසඳ වැටී යන් දැන් කවියෙකුට මිස මෙවැනි පද පෙළක් මෙවැනි අරුතක් හොඳ පරිකල්පනයක් නැතුව ඉදිරිපත් කරන්න බෑ. මේ කුවේණි නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ එච්.එච්. බණ්ඩාර නැමැති පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු උපාධිධරේ ඌ එංගලන්තයට ගිහිල්ලා එංගලන්තයේදී මේ මෑතක අවුරුදු කිහිපයකට කලින් මිය ගියා. ඔහුගේ මේ සංගීත නිර්මාණයටත් ඒ වසරේ 1963 හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානයක් ලැබුණා. හෙන්රි ජයසේනය කියන්නේ නාට්‍ය ශිල්පියෙක් රසිකයෙක් පමණක් නෙවෙයි, ඊටාම විශිෂ්ට නළුවෙක්. අපි හෙන්රි ජයසේනගේ තවත් නාටකයක ගීතයක් අහමු දැන්. වැල්පාලමේ ගීතේ අපූර්ව ගීතය ඉදිරිපත් කරන්නේ ඔහුගේ ස්වතන්ත්‍ර රචනයකින් නෙවෙයි. බර්ටල් බ්‍රෙෂ්කිගේ The Caucasian Chalk Circle කියන ජර්මන් නාට්‍යයේ ඇසුරින් තමයි ඔහු හුණුවතේ කතාව කියන නාටකය නිර්මාණය කරන්නේ. දැන් ඔහුට සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ පෙළක් අරගෙන සිංහලට පරිවර්තනය කරන්න. දැන් ඔහුගේ පරිවර්තනය නාට්‍ය අහ බලනකොට එහෙම නැත්නම් ඔහුගේ මේ ගීත අහනකොට අපිට කිසිසේත්ම හිතෙන්නේ මෙය පරිවර්තන නාට්‍යයක් කියලා. ඒක අපට රස හැකි දේශීය කරණයට ලක් කරලා තමයි ඔහු හුණුවටේ කතාව නිර්මාණය කරන්නේ. හුණුවටේ කතාවේ තේමාව අපට ආගන්තුක නෑ. උම්මග ජාතකයේ එන අර මහෞෂධ පඬිතයන් මවක සහ දරුවාට අහිමි තවත් කෙනෙකු අතර ඇති වෙන හටනකදී මහෞෂධ පඬිතයන් තමන්ගේ වැදූමව තෝරා දීමට දරු ප්‍රශ්නය විසඳනවා. මෙන්න මේ පුවත තමයි හුණුවටේ කතාවට අන්තර්ගත වෙන්නේ වැදූමවත් හැදූමවත් අතර අරගලයකින් වැදූමවට මේ දරුවා ලබා දීමේ විනිශ්චය තමයි මේ නාට්‍යගිරි කරන්නේ. දැන් හෙළ ගැඹුරුයි පුත නොබලන් කියන ගීතයත් අපේම ආවේනික කාව්‍යෝ චිත යෙදුම් වලින් අලංකාර කරලා තමයි එන්ඩි ජයසේන අපට ඉදිරිපත් කරන්නේ. මූ සමස්ත නාට්‍ය පුරාම තියෙන්නේ මේ ජර්මන් නාට්‍යක ඡායාවක් හෝ අනුවාදයක් හැටියට නෙවෙයි අපේම කෘතියක් හැටියට රස විඳිය හැකි අපූර්ව ගීත සමුච්චයක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම බර්ටෝල් බ්‍රිච්ව සිංහල වේදිකාවට සිංහල රසිකයාට හඳුන්වලා දෙන්නේ හෙන්රි ජයසේන. මේ තවත් සංක්ෂිප්ත ගීතයක් හුණු වටේ කතාවෙන්. ඒ ගීතය ඔබට මතක ඇති. හුණු වටේ කතාව නාට්‍යයේ ආරම්භක ගීතය. ගායනා කළේ විජේරත්න වරකාගොඩ සහ පිරිස. හුණුවටේ මුල්වට රඟ දක්වන ලද්දේ 1967 මාර්තු 8 වැනි දින කොළඹ රුම්බේ නගරයේදී 1999 පෙබරවාරි දක්වා මේ නාට්‍ය පුරා වසර 32ක් මේ රටෙහි නගර ගම්දනව් වල රඟ දක්වනු ලැබුවා. මේ හුණුවටේ නාට්‍යයෙන් තවත් ගීත දෙකක් ගායනය මානෙල ජයසේන Thank you. ගීතයත් අනුවර්තනයක් හෝ පරිවර්තනයක් ඇයි කිව නොහැකි අන්දමේ ගීතයක්. ඔහු ඇහැල ගස මල් පල දරන විට ඇහැල ගස යලි කොළ සලන විට සීත සමයේ හිම වැටෙන විට යනුවෙන් යොදන්නේ අපට ආගන්තුක වෘක්ෂයක් ගැන කරන බෙස්කේ සඳහනට ආදේශකයක් වශයෙන් හෙන්රි ජයසේන කාව්‍යමය නාට්‍ය රාශියක් නිර්මාණය කරපු රචකෙක්. අපි මේ ගීතයට කලින් හෙන්රි ජයසේනයන්ගේ කටහඬත් ඔබට අහන්න දුන්නේ මේ අපූරු ගායකයා නළුවා වගේම නාට්‍ය රචකයාගේ අනන්‍යතාව හඳුනා ගන්නට අවස්ථාවක් ලබා දිය යුතු නිසා අපි ඊළඟට ජනේලේ නාට්‍යයේ ගීතයක් ප්‍රචාරය කරනවා ඒ ගීතයෙන් අපට ඔබෙන් සමුගන්න සිද්ධ වෙනවා අද ජනරන්ජන ගී වැඩසටහනින් අද තාක්ෂණික දායකත්වය මංජුල සිනවිරත්න නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කළ තිරකරත්න කුරුවිට බණ්ඩාර අපි ජනේලේ නාට්‍යයේ ඒ ගීතය අහමු මේ තියෙන්නේ කන්තෝරුව පැල අරඹන කන්තෝ වැඩ නිමවන කන්තෝරුව මහරජිමගේ කන්තෝරුව මේ සියෙහි කන්තෝරුව වැඩ ආරම්භක කන්තෝරුව වැඩ නිමවන කන්තෝරුව මහරජිමගේ කන්තෝරුව ලොක්කන් නෙනවා ඇවිල්ලා යනවා ආයෙත් නෙනවා ඇවිල්ලා යනවා කන්තෝරුව නම් මෙහෙ නවතිනවා ලොක්කන් නෙනවා තමයි කන්තෝරුව මං උපදුන කන්තෝරුව වයසට යන කන්තෝරුව පන යන දුරු කන්තෝරුව මේක තමයි කන්තෝරුව මං උපදුන කන්තෝරුව වයසට යන කන්තෝරුව පන යන දුරු කන්තෝරුව මට විතරක් නැති මාරුව මේක තමයි කන්තෝරුව මෙතන තමයි කයිවාරුව මේක තමයි කන්තෝරුව මට විතරක් යනවා හවසට යනවා ජනෙල් අරිනවා ජනෙල් වහනවා හවසට යනවා උදේට එනවා උදේට එනවා හවසට යනවා මගේ නම පුටු පාලයා මෙතන පියුම් කාරයා තරහ ගියොත් මාරයා මගේ නම පුටු පාලයා